ආනාපානසති සූත්‍රයේ තුල ඇලීමේ අන්තය ගැන අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ දක්වා ආනාපානසති සූත්‍රයේ තුලින් ගොඩාක් දේවල් අපි සාකච්ඡා කළා. ගොඩාක් කරුණු අපි අපේ අවබෝධයට කිට්ටු කළා. මේ ආනාපාන සති සූත්‍රය රෝමා අලංකාර නිර්වාණ පණිවිඩයක් තථාගතයන් වහන්සේගේ පාරමිතාවක් ආනාපාන සූත්‍රයක් බවට පත් උනායි කියලා කිව්වොත් ඒක ගොඩාක් නිවැරදියි. අපි කල්පනා කරන්න ඕනේ මේ ආනාපාන සූත්‍රය කියලා කියන මේ සූත්‍රය මිනිසත් බව ලැබපු මේ සියලුම සත්වයාගේ නිර්වාණය පිණිස විමුක්තිය පිණිස දේශනා කරපු සූත්‍රයක් බව. ඒකට ප්‍රධාන හේතුවක් තමයි ජීවියෙක් වෙලා ඉපදුනොත් එයා ආස්වාස ප්‍රාස්වාස කළ යුතුයි. ඝනදෙනුවක් කළ යුතුයි. එහෙනම් තථාගතයන් වහන්සේ මේ ආනාපාන සූත්‍රය තුල විශේෂ කාරණා රාශියක් මේ ලෝක සත්‍යයට පණිවිඩය වශයෙන් දේශනා කරනවා. ඒ විතරක් නෙමෙයි සතර සටිපට්ඨාන සූත්‍ර දේශනාව නිවනට තියෙන එකම මාර්ගය කියලා දේශනා කරනවා. ඒ දේශනාව තුළ මේ ආනාපාන සති සූත්‍රයත් සඳහන් කරනවා. එහෙනම් කොච්චර අලංකාර ධර්ම දේශනාවක් වුණත් මේ ආනාපාන සතිය නොමැතිව දේශනා කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ ආනාපාන සති සූත්‍රය තුල ඇලීමේ අන්තය මොකද්ද කියලා අද අපි සාකච්ඡා කරනවා. ආස්වාස වෙන බව අපි දැනගන්නවා. ප්‍රාස්වාස වෙන බව දැනගන්නවා. මේ ආකාරයෙන් අපි මේ ආනාපාන සති භාවනාව කෙරෙමින් යෙදමින් සිටිනකොට කාලයක් යනකොට මේ භාවනා යෝගියාට මේ යෝගාවචරයාට ගෝචර වෙන එක ධර්ම කාරණාවක් තමයි මේ භාවනාව එයාට ගොඩාක් සතුටුදායක බව. ඒ භාවනාව ගොඩාක් සුන්දර බව. එයා ඒ භාවනාවේ නිරත වෙලා ගොඩාක් සන්තෝෂ වෙනවා. එයා ගොඩාක් සුඛයටපත් වෙනවා. මේ භාවනාව එයාට පරම සුවයක් බවට එයාට තේරුම් ගන්නවා. මේ භාවනාව ආරම්භ වෙච්ච කාලය තුල මෙවැනි සුඛයක් ඒ භාවනා යෝගියාට ලැබුණේ නැහැ. මේ භාවනාව පටන් අරගෙන කරන කාලය තුල මේ තරම් ප්‍රීතිමත් සන්තෝෂදායක සිතවිලියට පාළුනේ නැහැ. නමුත් මේක කරගෙන යනකොට යාට තේරෙනවා මේක ගොඩාක් සුන්දරයි සන්තෝසයි කියලා. හැබැයි යාට තේරෙන්නේ ඒ භාවනා යෝගියාට අවබෝධ වෙන්නේ තමන් කරන භාවනාවට තමන් ඇලිලා බව. තමන් මේ භාවනාවට ඇලිලා මේ ඇලීමේ අන්තගාමි වෙලා ඉන්න බව ඒ භාවනා යෝගියා දන්නේ නැහැ. හැබැයි කාලයක් මේක කරගෙන යනකොට ඒ භාවනා යෝගියා කල්පනා කරනවා මේ ආනාපාන සති භාවනාව මම මෙච්චර කාලයක් වඩනවා හෝ කිසිම ඵලයක් නැණි. කිසිම ප්‍රතිඵලයකටපත්ුම් නැණි. එහෙනම් එයාට ඥානයක් පාළ වෙනවා. තමන් කරගෙන යන දේ තුල තියෙන අඩුපාඩු දැකීමේ ඥානය. ඒකට කියනවා ගවේෂණාත්මක චින්තනයක් යට පාළ වෙලා ඒ ආනාපාන සති සූත්‍රය තුලින් තමන් වඩන්නා වූ කමඨාණය ගවේෂණයට භාජනය කරනවා. දැන් ආනාපාන සතිය යට වෙන්නේ නැහැ. හේතුව ආනාපාන සතිය වෙන්න පුළුවන් කමක් නැහැ. හේතුව එයා වෙන වැඩක නිරත වෙලා. භාවනාව පැත්තකින් තියලා ගවේෂණය කරනවා මේ ආස්වාස වෙන බව දැනගන්න කොටත් ප්‍රාස්වාස වෙන බව දැනගන්න කොටත් ඇයි සමාධියටපත් වෙන්නේ නැත්තේ? ඇයි මාර්ගඵලවලටපත් වෙන්නේ නැත්තේ? ඇයි ආනාපාන තුළින් ධානවලට යන්න පුළුවන්? ඇයි මේක ධානවලට යන්නේ නැත්තේ? මොකද්ද මේකේ තියෙන අඩුව? Tamanට වැරදිච්ච තැන මොකද්ද කියන নানা ප්‍රකාර හේතු අරමුණු කරගෙන එයා ගවේෂණය කරනවා. මේ විදිහට ගවේෂණය කරනකොට එයාට සතුටුදායක ආරංචියක් ලැබෙනවා. මොකද්ද ආරංචිය මේ ආනාපාන සතිය තුල එයා ආස්වාස වෙන බව දැනගෙන ප්‍රාස්වාස වෙන බව දැනගෙන ඒක දැනගැනීමේ කටයුතු වල නිරත වෙලා ඒක තුලින් ඇලීමක් ඇති වෙලා එයා සන්තෝෂ වෙනවා භාවනාව හරියට කරන බව. මම භාවනාව හරියට කළා මගේ සිත කොහෙවත් දිව්වේ නැහැ කියන මාන්නයක් එයා තුල ඇති වෙලා. එයා දන්නේම නැතුව පුංචි අහංකාරකමක් වටිනාකමක් එයා තුලින් ගොඩනැගිලා එයා අරියට භාවනා වඩන යෝගාවචරයේ තාපසයේ කියන එක තුලින් එයා වටිනාකමක් ඇති කරගෙන ඒ මාන්නය දැන් නඩත්තු කරනවා. එහෙනම් මේ විදිහට අපගේ ජීවිතවල අපි යම් යම් කමඨාන් වඩනකොට කමඨාන තුලින් වෙනත් දේවල් වැඩෙන්න පුළුවන්. වෙනත් දේවල් අපි දන්නේම නැතුව ඒක රාශි වෙන්න පුළුවන්. අපි අනුරාධපුරයට රුවන්වැලි සෑය වඳින්න කියලා ගමන් කරනවා. ගිහිල්ලා රුවන්වැලි සෑය වඳලා සන්තෝෂයටපත් වෙලා අපි නැවත අපගේ විහාරස්ථානය බලා පිටත් වෙලා යනවා. නැවත අපි සෝමාවතිය බලන්ට යනවා. සෝමාවතියට ගින් ඒක වැඳ පුදාගෙන ඒ අවශ්‍ය කටයුතු වල නිරත වෙලා නැවත අපි පැමිණෙනවා. කතරගමටත් ගිහිල්ලා ඒ වගේ පූජනීය ස්ථාන වැඳගෙන නැවත පැමිණෙනවා. හැබැයි අපිට වෙලා තිබුණේ මේ පූජනීය ස්ථානයන් වඳපුදාගෙන අපගේ ලෝකෝත්තර ජීවිතයට යම්කිසි අර්ථයක් කමටහනක් ලබා දීම. හැබැයි අපේ අවාසනාවට අපට එතන පොඩි වැරද්දක් සිද්ධ වෙනවා. තැන් දෙක තුනක් ඇවිද්දාම මේ ඇවිදින එක අපට පුරුද්දක් බවටපත් වෙලා දැන් මේ පුරුද්දට ඇවිදින්න පටන් ගන්නවා. ලංකාව පුරාම අපි ඇවිදිලා নানা ප්‍රකාර ස්ථාන වලට ඇවිදිලා තනින් තනින් දවස් දෙක තුන ඕම නැවතිලා නැවතිලා ස්ථානයක් නැති සක්මනේ යෙදෙන ගමන් හාමුදුරුවෝ නමක් බවට අපිපත් වෙනවා කාලයක් යනකොට. එහෙනම් ගමන් හාමුදුරුවෝ වෙන්නද අපි ඉස්සෙල්ලාම පටන් ගත්තේ නැහැ. අපි පටන් ගත්තේ ඒ විශේෂ පූජනීය ස්ථාන වැඳගෙන ඒ ස්ථාන වලින් යම්කිසි ශ්‍රද්ධාවක්, භක්තියක් අපි තුලින් ගොඩනගලා ඒක ලෝකෝත්තර ජීවිතයට කමඨාණක් වශයෙන් නිර්වාණ පණිවිඩයක් වශයෙන් පත් කර ගැනීම තමයි අපේ අදහස උනේ. නමුත් අපේ අවාසනාවට මේ ඇවිදීම පුරුද්දක් බවට පත් වෙලා ඒක අපේ කැමැත්ත බවට පත් වෙලා කැමැත්තෙන් දැන් ඇවිදින හැමතැනම. එහෙනම් මේ වගේ සමහර අවස්ථාවලදී අපි කමඨාණක් වඩනකොට ඒ කමඨාන තුලින් යම් යම් බාධක ඇති වෙන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අපි දෘෂ්ටිගත අවස්ථය වෙන අවස්ථා අනන්ත අප්‍රමාණ තියෙන බව. එහෙනම් අපේ භාවනාවල ප්‍රතිඵල ලැබෙන්නේ නැත්තේ අපි යම් යම් තැන්වලදී ඉර වෙනවා. නතර වෙනවා. මාර්ගයක සංදියක් තියෙනවා. තුන්මං අන්දි තියෙනවා. අතරමං අන්දි තියෙනවා. වංගුවක් තියෙනවා. පාර දෙකට බෙදෙන අවස්ථා තියෙනවා. එහෙනම් අපි ඇවිදගෙන ඇවිදගෙන ගිහිල්ලා යම්කිසි සංදියකින් නැවතිලා දකුණු පැත්තට යනවද වම් පැත්තට යනවද කියලා අපිට තීරණයකට එන්න සිද්ධ වෙනවා. අපි දන්නවා මේ මාර්ගයේ යනකොට අන්ත දෙකක් තියෙනවා. එකක් තමයි අත්තකල මතාන යෝගය එකක් තමයි කාමසුකල්ලිකාන යෝගය. එනනම් මේ අන්ත දෙකකින් අපි එක අන්තයකට යන්න සිද්ධ වුණොත් ඒ අන්තගාමි වෙලා ඒකේ නිරත වෙනවා. ඒ වගේ මේ අන්ත දෙක තුළ තියෙන ප්‍රශ්න දෙකක් තමයි මේ කාමසුකල්ලිකාන යෝගයේ කියනකොට අපි ඇලෙනවා. අත්ත කියලා මතාන යෝගයේ කියනකොට අපි ගැටෙනවා. එහෙනම් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි වඩන භාවනාව කමඨාන තුළ අපි නොදැනුවත්වම මේ ඇලෙන ස්වභාවයක් තියෙනවා. මේ ආස්වාසයට ප්‍රාස්වාසයට අපි ඇලුනාම ඒ ඇලිච්ච ස්වභාවය නිසා ඒ භාවනාවට අපි ගොඩාක් කැමති වෙලා ප්‍රිය වෙලා ඒ අවශ්‍ය අරමුණට අපි යන්නේ නැහැ. වෙනත් අරමුණක් ඔස්සේ යනවා. දැන් අපෙත් එක්ක ගමන් යන කට්ටිය පස් දෙනෙක් ඉන්නවා. ඒ පස් දෙනා එකම ගමන යනවා වුණත් මානසිකත්වයේ එක වෙන්න බෑ. පස් ආකාරය. සමහර කට්ටිය හිතනවා හැමෝම යන නිසා මමත් යනවා. තවත් කෙනෙක් හිතනවා ඒ කට්ටියගේ සංවිධානයේ තීරණය බොහොම හොඳයි. ගියේ නැත්නම් අමනාප වෙයි. එහෙනම් අනිත් අයගේ සිත සන්තෝෂයේ පිණිස යන කට්ටියක් ඉන්නවා. කට්ටියක් යනවා වෙන කරන්න දෙයක් නැති නිසා කට්ටියක් යනවා අනිත් අයගේ සන්තෝෂයේ පිණිස තවත් කට්ටියක් යනවා අත්දැකීම් ලබන පිණිස තවත් කට්ටියක් යනවා සිරි නරඹන පිණිස තවත් කට්ටියක් යනවා ඒ යන ගමනේ අරමුණු ඉෂ්ට කර ගැනීම පිණිස එහෙනම් මේ ආකාරයෙන් ගමනක් පස් දෙනෙක් ගියාම ඒ පස් දෙනාගේ ප්‍රඥා මට්ටම් වෙනස් නිසා දැනුම් මට්ටම් වෙනස් නිසා ඒ එක් එක්කෙනා පුද්ගලිකව අරගෙන බලනකොට ඒ එක් එක්කෙනාගේ ඒ යන ගමනේ අදහස වෙනස් ඇතිවෙනා වූ සිටිවිලි වෙනස් එනම් මේ ආනාපාන සති භාවනාව විතරක් අපි වඩනකොට හැමෝටම එක විදියට වැඩෙයි කියලා අපි කොහොමද විශ්වාස කරන්නේ එක ආකාරයක මේ භාවනාව පවතී කියලා අපි කොහොමද තීරණයකට එන්නේ. අපට එහෙම එන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් ආනාපාන සතිය තුළ ඇලෙන මට්ටම් මොන වගේ මට්ටම්ද කියලා අපි ඉස්සෙල්ලාම කල්පනා කරන්න ඕනේ. භාවනාවට වාඩි වෙච්ච ගමන් එයා බලාපොරොත්තු වෙනවා මේ භවයේ කොහොම හරි මාර්ගඵලයකටපත් වෙන්න ඕනේ. මේ ලබාපු මිනිසත් භවයේ කොහොම හරි සතර අපායේ මේ ජීවිතේ බේර ගන්න ප්‍රශ්න කරදර ගොඩාක් තියෙනවා භාවනාවේ නිරත වුණාම ඒවා මතක් වෙන්නේ නැහැ. ඒකෙන් නිදහස් වෙන්න ඕනි. එහෙනම් මේම බලාපොරොත්තුවක් ඇති වුණාම දැන් භාවනා කරන්නේ ඇයි? යම්කිසි බලාපොරොත්තුවක් තියෙන. එහෙනම් මේ බලාපොරොත්තුවට ඇලිලා ඒක එයා අපේක්ෂා කරනවා. එයා ඒක පතාගෙන භාවනා කරනකොට එයාගේ නියම අරමුණට යන්න බෑ. එයාගේ බලාපොරොත්තු වෙනයි, එයාගේ ප්‍රාර්ථනාව වෙනයි. එයාට තියෙන ප්‍රශ්නය මේ භවයේ මාර්ගඵලයකටපත් වෙන්න ඕනේ. මාර්ගඵලයකට ඇලිච්ච නිසා භාවනා වඩනවා. නමුත් යම් කිසි දෙයක් අපි පතනවා නම් ඒ පතන දෙයට අපි ඇලිලා නම් ඒකට ලෝභ වෙලා නම් ඒ ලෝභය හදන තාක්කල් අපට සංසාර විමුක්තියටපත් වෙන්න පුළුවන් කමක් නැහැ. කෙලස් කියන මායя බොහොම දක්ෂයි. එයා අපි තුලට පැමිණෙන අපිව ආක්‍රමණය කරන අනේක වාරයක් අපට අවබෝධ වෙන්නේ නැහැ. নানা ප්‍රකාර මට්ටම් වලින් එයා ඇතුල් වෙනවා. ඇතුල් වෙන බව අපි දන්නේ නැහැ. හේතුව මායя ගොඩක් දක්ෂයි. හේතුව අපේ මායя අපි නිසා. තමන්ගේ නිර්වාණයට විරුද්ධ ඉන්න විරුද්ධවාදියා තමන්මයි. තමන්ට සියලුම බාධක පමුණව ගන්නෙ තමන්මයි. එහෙනම් මේ ආනාපාන සතිය අපි වඩනකොට මේ ආනාපාන සතිය තුළ වඩන 100ට අපි යම්කිසි අනවශ්‍ය චේතනාවක් ඇති කරනවා නම් ඒ චේතනාව වෙන කවුරුත් ඇති කළේ නැහැ. අපට කවුරුත් කිව්වේ නැහැ මේක හිතන්න කියලා. එහෙනම් අපිම නේද ඒ සිතිවිල්ල හිතාගත්තේ. අපිම නේද භාවනාව නතර කරගත්තේ. අපිම නේද කමඨාන අමතක කරගත්තේ. අපිම නේද වෙනත් අරමුණක් ඔස්සේ මේ සිත අරගෙන ගියේ. එහෙනම් අපට විරුද්ධ වෙලා තියෙන්නේ කවුද? අපට නිවනට බාධා ඇති කරගෙන තියෙන්නේ කවුද? අපිමයි. අපේ නිර්වාණයට, අපේ විමුක්තියට, අපේ සමාධියට, අපේ ප්‍රඥාවට අතුරුකම් කරගෙන තියෙන්නේ අපිමයි. මන් මන් මිනිසෙකුගේ පරම සතුරා කවුද කියලා ඇහුවාම ඒක එයාගේ සිතමයි. මිනිසෙකුගේ පරම මිතුරා කවුද කියලා ඇහුවාම ඒකත් එයාගේ සිතමයි. එහෙනම් අපි භාවනාවේ යෙදෙනකොට බලාපොරොත්තුවට ඇලෙන අවස්ථා තියෙනවා. අපි යම් යම් අවස්ථාවලදී අමතක වෙලා වෙනත් සිතුවිලි වලට ඇලෙන අවස්ථා තියෙනවා. අපි භාවනාවෙන් ලැබෙන්න පුළුවන් අනාගත ප්‍රතිඵල වලට ඇලෙන අවස්ථා තියෙනවා. භාවනාව තුළින් අපි යමක් ඉෂ්ට සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා ඒකට හැලෙනවා භාවනාව තුළින් අපට වටිනාකමක් දෙන්න හදනවා ඒකට අපි ඇලෙනවා මේ විදිහට මේ භාවනා යෝගියාට වැරදෙන අවස්ථා අනන්තයි අප්‍රමාණයි ආස්වාස වෙන බව දැනගන්නවා ප්‍රාස්වාස වෙන බව දැනගන්නවා දැනගන්න උත්සාහ කෙරුවොත් මොකද වෙන්නේ අන්න ඒ උත්සාහයට එයා ඇලෙනවා එයා යම්කිසි දෙයක් උවමනාවෙන් කරනවා. ඒ නිසා ඒ භාවනාව වැඩෙන්නේ මේ ලෝකේ පාසුවෙන් සරලව කරන්න පුළුවන් එක එකම භාවනාව තමයි ආනාපාන සති භාවනාව. ඒකට ප්‍රධාන හේතුව ඒ ආනාපාන සතිය භාවනා යෝගියක් කරන්නේ නැහැ. සිදු කරන්නේ නැති එකම භාවනාව. අපි සක්මනේ යෙදුනොත් සක්මන් කරන්න ඕනේ. ඉබේ සක්මනක් වෙන්නේ එහෙනම් අපි ඇවිදින්න ඕනේ. ඇවිදින බව දැනගන්න ඕනේ. හැබැයි මෙතන ආස්වාස ප්‍රාස්වාස අපි ගන්නෙ නැහැ. එහෙනම් ගන්න ඕනේ, ගන්න බව දැනගන්න ඕනේ කියලා කිව්වොත් ඒක ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක්. මෙතනදී මේ ආනාපාන සතිය කියන භාවනාව ඉබේ සිද්ධ වෙන නිසා අපිට මේක වඩන්න අරි ලේසි. පුද්ගල ස්වභාවය අයින් කරන්න අරි ලේසි. එහෙනම් මේ භාවනාවට වාඩි වෙන භාවනා යෝගියා මේක ඉබේම වෙන දෙයක්. මේක කරන්න මොකවත් නැහැ. මට කියලා විශේෂ උවමනාවකින් සිදු කරන්න කියලා විශේෂ කාර්යයක් මොකවත් නැහැ. එහෙනම් මේක ස්වයංක්‍රීයව ඉබේ සිද්ධ වෙන දෙයක්. ඒ සිද්ධ වෙන දෙයට අවධානම යොමු කරනවා. බලාගෙන ඉන්නවා. සිත මේ කයෙන් අයින් කළ ස්වභාවය තුලින් එයා ඈත ඉඳලා බලාගෙන ඉන්නවා මේ ආනාපාන සතිය බලාගෙන ඉන්නවා. මේක ඇතුළට යනවා එළියට පිටත් වෙලා යනවා. නොකඩවම මේ ආස්වාස ප්‍රාස්වාසය කියන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ගන්න ප්‍රමාණය අපි තීරණය කරන්නේ පිටත් වෙන ප්‍රමාණය අපි තීරණය කරන්නේ මේකේ වේගවත් භාවය අපි තීරණය කරන්නේ මේකේ ධාරිතාව ගැන අපිට අවධානමක් නැහැ එහෙනම් මේක කයට අනුව කය විසින් තීරණය කරන එක ක්‍රියාවලියක් කයට වැඩිපුර ජීව වායු අවශ්‍ය නම් ආශ්වාස ප්‍රාශ්වාසයේ වේගය වැඩි වැඩිපුර ගන්නවා ප්‍රමාණය වැඩි එහෙම ඒ විතරක් නෙමෙයි වාර ගණනක් වැඩි වෙනවා කයට ජීව වායු ප්‍රමාණය අවශ්‍ය නැති වෙනකොට ප්‍රමාණය අවම වෙනකොට වාර ගාන අඩු වෙනවා ධාරිතාව අඩු වෙනවා අවශ්‍යතාවය අඩු වෙන්න අඩු වෙන්න වාර ගාන බොහොම අඩු වෙනවා විනාඩියට ගන්නව අර ගන්න එක උස්මකට ගන්න ධාරිතාව අඩු වෙනවා ආස්වාස ගන්න බවත් ප්‍රාස්වාස ගන්න බවත් අපිට තේරුම් ගන්න බෑ ඒක සියුම් වෙනවා මේ ක්‍රියාවලිය මොනවද වෙන්නේ කියලා බැලුවම මේ සිත නිවෙනවා ක්‍රමානුකූලව මේ චෛතසිකයේ තියෙන වේගය අඩු වෙලා ඉපදෙන සිටිවිලි වල තරම අඩු වෙලා ඒ ආස්වාස ප්‍රාස්වාසයට සමවැදිලා මේ ආස්වාසය ප්‍රාස්වාසයත් එක්ක ඒකරාශි වෙලා ක්‍රියා කරන සිත මේ ආස්වාස ප්‍රාස්වාසයත් එක්ක ඒ ක්‍රියාවලියත් සමග ඒක නිවෙන්න පටන් ගන්නවා. එහෙනම් නිවෙන්න නිවෙන්න නිවෙන්න අපි දන්නවා තප්පරයට ඉපදෙන සිතවිලි ප්‍රමාණය අඩු වෙනවා. මේ කයට ගන්නා වූ ආස්වාස ප්‍රාස්වාසය දැනෙන්නේ නැතුව යනකොට මේ සිතේ ස්වභාවය දැනෙන්නේ නැතුව යනවා. ආස්වාස ප්‍රාස්වාසය නැවතෙනකොට ඒ අවම වෙලා අතුරුදාම් වෙනකොට ක්‍රියාවලියක් නැති මට්ටමට මේක නතර වෙනකොට සිතත් ඒකත් එක්ක නතර වෙනවා. එහෙනම් අපි දන්නවා කම්මැලි කමෙන් ඉන්න දරුවෙක්ව සෙල්ලම් කරන ළමයි එකකින් නතර කළාම එයා සෙල්ලම් කරන්න පටන් ගන්නවා. සෙල්ලම් කරගෙන ඉන්න ළමයෙක්ව අරගෙන ගිහිල්ලා වාඩි වෙලා ඉන්න ළමයි එක තිබ්බාම එයා වාඩි වෙලා ඉන්න පටන් ගන්නවා. වාඩි වෙලා ඉන්න ළමයෙක්ව අරන් ගිහිල්ලා වැවට තිබ්බාම අර නාන කට්ටියත් එකතු වෙලා එයා නාන්න පටන් ගන්නවා. එයාව අරගෙන ගිහිල්ලා කැම මේසේ තිබ්බාම කන කට්ටියත් එක්ක එකතු වෙලා කන්න පටන් ගන්නවා. මේ බඹයක් විතර උස තියෙන මේ කයේ ස්වභාවයක් ඒක. එහෙනම් මේ කයට අනුව කටයුතු කරන කායානුපස්සනාවට අනුව කටයුතු කරන සිතත් ඒ ආකාරයෙන් සිදු වෙන්න එපාය. එහෙනම් මේ සිත මේ කය වෙනස් වෙන සෑම අවස්ථාවකම මේ සිත වෙනස් වෙනවා. මේ සිත දන්නවා ඒ අවශ්‍ය ඕනෑම වෙලාවක එයාට වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් අපි මේ සිත කැළඹෙන මට්ටමට කය වෙනස් කෙරුවොත් මේ කයේ කැළඹෙන සෑම අවස්ථාවකම සිත කැළඹෙනවා. දුවගෙන දුවගෙන අයියෙන් ඇවිල්ලා නැවතිලා බලන්න චෛතසික ඉපදෙන ප්‍රමාණය කොච්චර වැඩිද කියලා. එහෙනම් මේ කය කැළඹිලා වේදනාවටපත් වුණාම බලන්න ඉපදෙන චෛතසිකවල වේගය කොච්චරද කියලා. එහෙනම් මේ කය කැළඹෙනකොට කයට ප්‍රශ්නයක් එනකොට ඒ ප්‍රශ්නේ සිතේ ප්‍රශ්නයක් වටපත් වෙනවා. ඔළුව කැක්කුමක් එනවා අපට. මේක ඔළුවට අදාළ ප්‍රශ්නයක්. නමුත් වැඩිපුරම දැනෙන්නේ ඔළුවටද සිතටද කියලා ඇහුවාම එයා කියනවා වැඩිපුර දැනෙන්නේ සිතට කියලා. එහෙනම් බඩේ කැක්කුමක් එනවා. මේක බඩේ ප්‍රශ්නයක්. වැඩිපුරම දැනෙන්නේ බඩටද සිතටද කියලා ඇහුවාම ඒ පුද්ගලයා කියනවා ඒක දැනෙන්නේ වැඩිපුර සිතට කියලා. එහෙනම් මේ කයේ කොටස් 32 මේ සිතත් එක්ක සම්බන්ධ වෙලා මේ චෛතසිකය මේ කය තුල විසිරිච්ච ස්වභාවයක් තුලින් පවතින නිසා මේ සෑම ස්ථානයකට මේ සිත සම්බන්ධයි. ඒ නිසා කයේ චර්යාව මේ ලෝකේ නිර්වාණයට ගොඩක් වැදගත්. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මේ කයේ ක්‍රමවේදය හදන්න. මේ කය නිවනට අදාළ විදියට සැකසුරුවම් කරගන්නට උන්වහන්සේ මේ විනය කියලා එකක් දේශනා කරනවා. විනය මොනවද කරලා තියෙන්නේ මේ කය හදන ක්‍රමවේදයක්. කයට ප්‍රතිපත්තියානුකූලව ඇසිරෙන්න උගන්වනවා. කයට සංවරව ඉන්න උගන්වනවා. කයට ධාර්මිකව ඉන්න උගන්වනවා. කයට පිළිවෙලට ඉන්න ක්‍රමයක් කියලා දෙනවා. මේවට තමයි විනය කියලා කියන්නේ. හැම ආගමකම ධර්මයකම මේ කයට කියලා නීති රීති තියෙනවා. මේ විදිහට ඉන්න ඕනේ, මේ විදිහට යන්න ඕනේ, මේ විදිහට තමයි මේ හැම දෙයක්ම කරන්න ඕනේ කියලා ක්‍රමයක් අදලා තියෙනවා. මේ කායානුපස්සනාවට හදාල එකක් තමයි මේ විනය කියන එක. එහෙනම් විනය නීති රීති අරියට පිළිපදිනකොට ඒ විනය නීති වලට අනුව තමන්ගේ ශ්‍රමණ ජීවිතය, ජී ජීවිතය ඇඩගස්සනකොට දන්නේම නැතුව සතර සටිපට්ඨානයේ පළවෙනිම ප ဋ ාණය සම්පූර්ණ කරනවා. ඒතු මේ කයට නීති රීති දානකොට මේ කය පිළිවෙල වෙනවා. මේ පිළිවෙල වෙනකොට කයේ ක්‍රමවේදය වැටෙනවා. කයේ ක්‍රමවේදය වැටෙනකොට අඩුපාඩු තේරෙනවා. මේක අදන්න තින්නේ මේ විදියට ඉන්න තින්නේ මේ විදියට එන ඉන්න බෑ මං ඉන්නේ මේ ක්‍රමයට එහෙනම් මේක හදන්න ඕනේ මේ විදියට විනය පිටකයේ තියෙන සියලුම විනය හේතු ටික ඒ තේරුම් අරගෙන අපි පුංචි පුංචි අඩුපාඩු හදනකොට දන්නේම නැතුව මේ කයේ සේරම අඩු ටික හැදෙනවා බලනකොට කායානුපස්සනාව ඉවර කරනවා එහෙනම් විනය කියලා කියනකොට සතර සටිපට්ඨානය කියන කෝණයෙන් බලනකොට විනය කියන්නේ වෙන මොකවත් නෙමෙයි කායානුපස්සනාව එහෙනම් ආනාපාන සති භාවනා යෝගියා ආනාපාන සතිය තුල නිරත වෙනකොට එයාට තේරෙනවා මේ කය තුල යම්කිසි ක්‍රියාවක් තියෙනවා මේ කයේ ක්‍රියාව මට ඒකට ඕන විදිහට කරන්න බෑ වෙනත් ක්‍රමයකට වෙන්නේ. එහෙනම් ආනාපාන සතිය කරන කෙනාට වෙනත් සිතිවිල්ලක් අවබෝධ වෙනකොට එයා දන්නවා මම ආනාපාන සතියයි කරන්න ඕනේ. මම මේක කරන්නයි මං ඉඳගත්තේ. එහෙනම් පරියන්කෙන් ඉඳගෙන මම මේක කරන්න උත්සාහ කරනකොට මට වෙන දෙයක් කරන්න සිතිවිල්ලක් පාළ වුණා. හැබැයි ඒක මට ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒ සිතිවිල්ල ගොඩාක් ලස්සනයි, අලංකාරයි. ඒ නිසා මං වෙල පුරාම ඇවිද්දා. මං ඉපදුන ගම පුරාම මං ඇවිද්දා. මං කැමැති කැමැති ස්ථාන හැමතැනම මං ඇවිද්දා. දැන් මොකද වුනේ? අර චෛතසිකයට එයා ඇලුනා. එහෙනම් මේ ආනාපාන සතිය තුල ඇලෙන මට්ටම් කීයක් තියෙනවද කියලා බැලුවාම පඨවිය ආපෝ වායෝ තේජෝ කියන මට්ටම් අතරට අනුව ඇලෙන ස්වභාවයන් හතරක් තියෙනවා. ප්‍රායෝගිකව සිද්ධ වෙන ආස්වාසයට ප්‍රාස්වාසයට ඇලෙන අවස්ථා අනන්තයි අප්‍රමාණයි. භාවනාවට ඇලිලා එයා එතනින් එයාට යන්නේ භාවනාව ඉවර කරන්නේ ජීවිත කාලෙම භාවනාව වඩන්න කැමතියි. ප්‍රතිඵල මොකවත් එයාට අවශ්‍ය නැහැ. භාවනාව කරන්නයි උමනාව තියෙන්නේ. එහෙනම් ප්‍රායෝගිකව කරන භෞතික භාවනාවට ඇලෙන අවස්ථා තියෙනවා. ඒ විතරක් නෙමෙයි එයා ආපෝ මට්ටමෙනොත් ඇලෙනවා. මොකද මේ ආපෝ මට්ටමෙන් ඇලෙන්නේ එයා වඩන භාවනාව තුළින් අම්බෙන්නා ප්‍රතිඵලවලට එයා ලෝභ වෙලා අන්න ඒකට එයා ඇලෙනවා. එහෙනම් එයා යම් යම් බලාපොරොත්තුත් එක්ක භාවනා කරනවා. ඒ බලාපොරොත්තු වලට ඇලිලා එයා ආපෝ මට්ටමින් ඇලීමකට භාජනය වෙලා නැවත එයා ආපෝ මට්ටමින් මිදිලා එයා නැවත භාවනා කටයුතු වල නිරත වෙනකොට එයාට චෛතසික පාළ වෙනවා. নানা ප්‍රකාර දේවල් මතක් වෙනවා. භාවනාව නතර වෙලා ඒ චෛතසිකත් එක්ක එයා පිටත් වෙලා යනවා. බලනකොට කය මෙතන සිත තියෙන්නේ අතම්ම ගණනාවකට එයා මේකට කියනවා එයා වායෝ මට්ටමින් ඇලුනායි කියලා. චෛතසිකයක් ඇති වුණා. චෛතසිකයට ඇලුනා. ඇලිච්ච සිතත් එක්ක පිටත් වෙලා ගියා. වායෝ මට්ටමින් එයා ඇලුනා. එහෙනම් මේ වායෝ මට්ටමට ඇලිලා එයා මේ සසරේ ගොඩාක් ඇවිදිලා සංචාරය කරලා විඩාවටපත් වෙලා නැවත ඇරිලා ඇවිල්ලා භාවනාවේ යෙදෙනකොට එයාට මේ භාවනාව තුලින් යම් යම් දේවල් ප්‍රත්‍යක්ෂ වෙනවා. මේ චෛතසිකේ ආරම්භක ස්ථානයත් පැවතෙන ස්ථානයත් නැවතෙන ස්ථානයත් කියලා තුනක් යට වැටෙනවා. එහෙනම් මේක පටන් ගන්නකොට ආරම්භකයේ තියෙනවා ආස්වාසයේ යනකොට ඒක පැවැත්මක් තියෙනවා ආස්වාස කරලා ඉවර වෙනකොට නැවතිච්ච ස්වභාවයක් තියෙනවා එහෙනම් ප්‍රාස්වාස කරනකොටත් ප්‍රාස්වාසයේ ආරම්භයත් ප්‍රාස්වාසයේ පවතින ස්වභාවයත් ප්‍රාස්වාසයේ ඉවර වෙච්ච ස්වභාවයක් කියලා මට්ටම් තුනක් තියෙනවා එහෙනම් මේ තුනෙන් තමයි මේ අන්ත තුන හැදිලා තියෙන්නේ එහෙනම් අපි දන්නවා මේකේ දෙපැත්තට අන්ත දෙකකුයි මැද එක අන්තයකුත් තියෙනවා. එහෙනම් මේ ආස්වාස ප්‍රාස්වාසයේ තුලින් මේ අන්ත තුන Tamanට ප්‍රත්‍යක්ෂ වෙච්ච බව සන්තෝෂ වෙනකොට තේජෝ මට්ටමින් ඇලුනා. තේජෝ කියලා කියන්නේ ලෝකෝත්තර නිර්වාණ ධර්මය. අපි කියනවා ආලෝකයට සමවැදුණයි කියලා. ආලෝක ධාතුව කියලා කියන්නේ මේ ලෝකේ නිවනට හදාළ කමඨාන. එහෙම නැත්නම් ලෝකෝත්තර විද්‍යාත්මක කරුණු. එහෙනම් විද්‍යාත්මක කරුණකට එයා අවු වෙලා, එයා ඇලිලා. එයා වාඩි උනේ සිත සමාධි කරන්න මිසක් අන්ත තුන අවබෝධ කරන්න නෙමෙයි. එයා අන්ත තුන වැටෙච්ච ගමන් එයා සන්තෝෂ වෙනවා බලන්න දම්සක් පවතින සූත්‍රයේ කියන ඒවන් ත්‍රිපරිවට්ටම් කියන මේ තුන් ආකාර ධර්මතාවයන් මට වැටුණා සන්තෝෂයටපත් වුණා කියලා එයා ඒක ගොඩාක් සන්තෝෂයෙන් විද්‍යාත්මකව මෙනෙහි කරනවා. භාවනාව සෑහෙන කාලයක් කරපු නිසා සිත සාමාන්‍ය දුරට සමාධි වෙලා නිසා සිතේ චෛතසික අඩු නිසා ඒ චෛතසික අඩු මට්ටමට අනුව යාට එකෙන් ගොඩාක් කරුණු ගෝචර වෙනවා. යාට ගොඩාක් කරුණු වැටෙන්න පටන් ගන්නවා. එයා හිතනවා මම විශාල දෙයක් අවබෝධ කරගත්තා. මම මහා පරිමාණ දෙයක් තේරුම් ගත්තා. කලින් මේ දේවල් මට තේරුන්නේ අද මන් දන්නවා ආනාපාන සතිය තුල අන්ත තුනක් තියෙන බව. ඒක පවතින්නේ ආරම්භයයි පැවැත්මයි. එහෙම නැත්නම් අවසානයයි. එහෙනම් බලන්න මේ අන්ත තුන මේකේ තිබිලා තියෙනවා. එහෙනම් මේ බඹයක් විතර උස තියෙන මේ කය තුල තමයි අන්ත තුන තියෙන්නේ කියලා එයා ගොඩාක් සන්තෝෂ වෙනවා. දැන් මොකද වෙලා තින්නේ? ලෝකෝත්තර කාරණාවකට එයා අහුවෙලා. ආනාපාන දැන් වෙන්නේ ආස්වාස වෙන බවත් එයා දන්නේ ප්‍රාස්වාස වෙන බවත් දන්නේ හැබැයි අන්ත තුන ගැන සිත මෙනෙහි කරන බවත් එයා දන්නේ නැහැ. ඒත් ඒකට සමවැදිලා ඒකට ඇලිච්ච ප්‍රමාණය කොච්චරද කියලා කිව්වොත් තමන්ගේ භාවනාවත් තමන් ඉන්න පරියංක ආසනයත් තමන් වඩන කමඨානත් ඔක්කොම අමතක වෙලා අර විද්‍යාත්මක කරුණුත් එක්ක මේ සිත සමවැදිලා ගොඩාක් ඈතට ගමන් කරනවා. මේ විදිහට සමහර අවස්ථාවලදී භාවනා යෝගියාට වැරදෙන එක අවස්ථාවක් වෙනවා. එයා සාමාන්‍ය දේවල් වලට අහු වෙන්නේ වෙල මතක් වෙනට එයා කියනවා අනේ සිතට යන්න එපා වෙල නෙමෙයි ආනාපාන සතිය කරන්න කියලා. පොළ මතක් වෙනවා පොළොස් තියාගෙන මිනිස්සේ කෑ ගන්නවා. අනේ පොළොස් ගන්න වෙලට යන්න එපා. වාඩි වෙලා කමටාන වඩන්න කියලා කියනවා. හැබැයි බැරි වෙලාවත් ඒ විද්‍යාත්මක කාරණාවක් යට පාළ වෙනවා. මේ චෛතසිකය එළියට යන වේගය මනින්න පුළුවන් සමීකරණයට ප්‍රත්‍යක්ෂ වෙනවා. එහෙනම් මේ සිත මේ කයෙන් යනකොට මොන ඉන්ද්‍රියන්ටද වැඩිපුර දැනුනේ? නළලට දැනෙනවද? අදවතට දැනෙනවද? අග්න්‍යාසයට දැනෙනවද? උදරයට දැනෙනවද වකුගඩුවට දැනෙනවද මොන ඉන්ද්‍රියන්ටද වැඩිපුර දැනෙන්නේ එහෙනම් ඒ ඉන්ද්‍රියේ තරංගයට අනුව මේ චෛතසිකයේ තරංගය වෙනස් එහෙනම් ගමන් කරන වේගය ඒකට අනුව අපට තීරණය කරන්න පුළුවන් එහෙනම් මෙයා යන්නේ පැයට කිලෝමීටර කීයක වේගෙන්ද කියලා මනින ක්‍රමවේදයක් බැරි වෙලාවත් විද්‍යාවෙන් ටිකක් අපට අවුනොත් අර භාවනාවත් අමතක වෙලා කමඨාන තමතක වෙලා ඒක අභිභවාගෙන යනවා තව තවත් ඒක තේරුම් ගන්න ඕනේ ඒක කොහොමද යන්නේ මනින්නේ කොහොමද කියලා ඔළුව රිදෙනකම් ඉසේ රුදාව එනකම් අපි මේක පස්සේ අඹාගෙන යනවා. එහෙනම් මේ ආලෝක ධාතුවට අහුවෙන අවස්ථා අනන්තයි අප්‍රමාණයි. අපි හිතනවා මේ පටවියෙන් අපි බේරුණා නෑ අපි ආපෝ මට්ටමට අහුවෙනවා. ආපෝ මට්ටමින් බේරුණා වායෝ මට්ටමට අහුණා. එහෙනම් අපි භාවනා වඩනකොට අපිට ගොඩාක් අනන්ත අප්‍රමාණ අපිට මතක ඇති අපේ 100ට නැගිච්ච කාරණාවක් තමයි අපි මේ භාවනාවට ඉරවෙච්ච අවස්ථාව එහෙනම් ඒකට කමඨාන් ලැබිලා ඒකට අවවාද අනුශාසනා ලැබිලා එතනින් අපි නිදහස් වුණා නැවත භාවනා වඩනවා නැවත වඩනකොට ප්‍රතිඵලවලට අපි ගින් ඉර වෙනවා බලාපොරොත්තු දින අපට මේ ලෝකේ හැම දෙයක්ම ප්‍රඥාවෙන් දකින්න ඕනේ මේ හැමතැනම චතුරාර්ය සත්‍ය අපට පේන්න ඕනේ පටිච්ච සමුප්පාදය පේන්න ඕනේ කියලා හිතෙච්ච ගමන් භාවනාව එහෙමම ඇබයක් වැදිලා ඒක ඉර වුණා ඒ කුරින්ය ගලවන්න බෑ ඒ භාවනාව වැඩෙන්නේ නැහැ. එහෙනම් ආපෝ මට්ටමින් එයා ඇලුනා යම්කිසි දෙයකට ඒ ඇලිච්ච දෙයින් ගැලවෙන තාක්කල් ඒ දුස්තියෙන් ගැලවෙන තාක්කල් භාවනාව එතනින් යට යන්න බෑ. පස්සේ කල්පනා වෙනවා එහෙනම් මේ දේවල් පතාගෙන බලාපොරොත්තුෙන් භාවනා කරන නිසා ලෝභ භාවනාවෙන් ඵලයක් පිනවද නැහැ. ද්වේෂ භාවනාවෙන් ප්‍රතිඵලයක් පිනවද නැහැ. මුලා වෙච්ච භාවනාවෙන් ප්‍රතිඵල තියනවද නැහැ එහෙනම් ලෝභ දේශ මොහ මුල් කරගෙන අරමුණු කරගෙන කරන භාවනාවෙන් වඩන කමඨාණයෙන් ප්‍රතිඵල මොකවත් නැහැ කියන එක තේරුම් ගත්ත ගමන් එයා ඒ ටික අත්හරිනවා. අත්හැරලා නැවත මුල ඉඳලා භාවනාව පටන් ගන්නවා. පටන් ගන්නකොට මේ විඥානය තුල নানা ප්‍රකාර තැම්පතු තියෙන නිසා නැවත නැවත මේ චෛතසිකයට ගෙවල් මතක් වෙනවා, දොරවල් මතක් වෙනවා, තරුණ කාලේ මතක් වෙනවා, ඉස්කෝලේ යන කාලේ මතක් වෙනවා, අපට වෙච්ච බරපතල සිදුවීම් වේදනා සහිත දේවල් සතුටුදායක දේවල් මේවා මතකෙට එන්න පටන් ගන්නවා. දැන් එයා තාම ඉන්නේ අර පළවෙනි මට්ටමෙමයි. භාවනාවට අවුනා, භාවනාවේ ප්‍රතිඵලයට අවුනා, දැන් භාවනා යෝගියාගේ සිටිවිල්ලට අවුනා. ඒ කියන්නේ එයා තාම ඉන්නේ අවුවෙච්ච ස්වභාවයෙන්. එයා ගිරේට අවුවෙලා ඉන්නේ. එයා දන්නේ නැහැ එයා අවුවෙලා බව. එහෙනම් මේ චෛතසිකයට අවුවෙලා මේ චෛතසිකයත් එක්ක කාලයක් ඔට්ටු වෙනකොට එයාට තේරුණා මම තාම ඉන්නේ ඒ ස්වභාවයෙන්මයි මට්ටම වෙනස් වුණා මිසක් තාම බේරිලා ඉන්න ස්වභාවය මන් තුල නැහැ. තාම අවු වෙලා ඉන්නවා. තාම මං ඇලෙනවා. මේ ඇලෙන නිසා තමයි මට මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ කියලා. නැවත ඒ මට්ටමින් මිදුනාට පස්සේ එයාට තේරෙනවා තාම ප්‍රශ්නයක් තියෙනවා. සරල දේවල් වලට මං අහුවෙන්නේ නැහැ. පටවි මට්ටමේ දේවල් වලට මං අහුවෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි මේක ප්‍රතිඵල වලට බලාපොරොත්තු වලට ලෝභ වෙන්නෙත් නෑ. ඒකට අවු වෙන්නෙත් නෑ. හැබැයි බැරි වෙලාවත් විද්‍යාත්මකව කාරණාවක් පාළ වුණොත් ඒ විද්‍යාවට මම කැමතියි. ඒ ධර්ම කාරණාවට කැමතියි. භාවනාව තමතක වෙලා මානකම තමතක වෙලා ඉන්න කුටිය තමතක වෙලා මං අරකට එක්ක එකතු වෙලා ගොඩාක් දුර යනවා. සෑහෙන කාලයක් ගත කරනවා. තාම මං ඉන්නේ අවු වෙන ස්වභාවයෙමයි. එනනම් මේ ආලෝක මට්ටමින් එන සංඥාවලට මං අවු වෙනවා. ඒ සංඥාවට අනුව මං අවිද්‍යාත්මකව මේ විද්‍යාව පස්සේ යනවා. එහෙනම් මම යම් කිසි දෙයක් වඩනවා නම් ඒක විතරයි විද්‍යාව අනිත් ඔක්කම අවිද්‍යාව. ඇයි ඒ අනිත්‍යවට අවිද්‍යාව කියලා කියන්නේ මේ චෛතසික අරමුණෙන් පිට යනවා නම් ඒ අරමුණෙන් පිට යන හැම එකක්ම අවිද්‍යාව. අරමුණ තුල පවතිනවා නම් ඒ අරමුණ තුල පවතින කාරණාව විතරක් විද්‍යාව. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ සෑම අවස්ථාවකම සීයක් ගැන දේශනා කරනවා. චිත්තානුපස්සනාවක් ගැන දේශනා කරනවා. මහණෙනි නිතරම 100ෙන් එන්න 100 වඩන්න. ඒ කියන්නේ 100 තුල විතරයි විද්‍යාව පවතින්නේ. එහෙනම් අද අපි සාකච්ඡාව තුළින් අපි තේරුම් ගත්තා මේ චෛතසිකය ආනාපාන සතිය තුළින් ඇලෙන ස්වභාවයන් හතරක් තියෙනවා. එහෙනම් ඇලීමේ ධර්මතාවය අද අපි සාකච්ඡා කළා. එහෙනම් අපි කතා කරනකොට, ඇවිදිනකොට, යම් යම් ක්‍රියාවල නිරත වෙනකොට සෑම අවස්ථාවක් තුළම මේ ඇලීමේ ස්වභාවය අපි තුළ පවතිනවා. අපි කැමති ගොඩාක්ම පාසුම පුටුවේ වාඩි වෙන්න. අපි කැමති අපි ගොඩාක් කැමති දේවල් කතා කරන්න. අපි කැමති අපි කැමති දේවල් ශ්‍රවණය කරන්න. අපි කැමති අපි කැමති විදිහට ජීවත් වෙන්න. එහෙනම් මේ හැම එකක්ම අනුසෝතගාමි ක්‍රමය, පැවැත්මට තියෙන ක්‍රමය, ඇලීමේ අන්තය, කාමසුකල්ලිකාන යෝග අන්තය. එහෙනම් අපි පුරුදු වෙන්න ඕනේ අපට අකමැති දේ මේ සිතට පුරුදු කරන්න. අපි කැමැති වෙන්න ඕනේ අකමැති දේවල් ආගෙනින්න. අපි පුරුදු වෙන්න ඕනේ අකමැති තැන්වල ඉන්න. අකමැති දේවල් බලන්න. මේකට කියනවා පටිසෝතගාමි චින්තනය ආර්ය මාර්ගය කියලා කියනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා දේශනා කරනවා. එහෙනම් යාපත් දේවල් දැකීම, යාපත් දේවල් ශ්‍රවණය කිරීම, යාපත් දේවල් කතා කිරීම, යාපත් විදිහට ඇසිරීම, යාපත් විදිහට සිටීම කියන මේ ආර්යවරුන්ගේ මේ මාර්ගයේ තියෙන ක්‍රමවේද 8ක් ගැන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන ක්‍රමවේදය තමයි නවත තථාගතයන් වහන්සේ පටිසෝතගාමි සූත්‍රයේ දේශනා කරන්නේ සංයුත්ත නිකායේ. එහෙනම් මේ පටිසෝතගාමිය කියලා කියන්නේ හැම දෙයකම විරුද්ධ එක පුරුදු කරනවා. එහෙනම් එකාන්තයක ඉඳගෙන අනිත්‍යන්තය පුරුදු කරනකොට මොකද්ද වෙන්නේ? එයා ඉබේම මධ්‍යම ප්‍රතිපදාවට එනවා. හැබැයි අද අවාසනාවට වෙලා තියෙන්නේ මොකද්ද? කැමැති නැති තැන අපි ඉන්න සුදුසු නැහැ. අපි ඉන්නේ අකමැති දේවල් අහන්න කැමති නැහැ. අවලස්සන දේවල් බලන්න කැමති නැහැ. අපි අකමැති විදියට ඇසිරෙන්න කැමති නැහැ. එහෙනම් අපි ඒ දේවල් පුරුදු කරන්න ඕනේ. ඒ දේවල් පටිසෝතගාමි චින්තනය පස්ස තේරුම් අරගෙන අපට ගොඩාක් දුක හිතෙන අපි කැමති නැති දේවල් මිනිස්සු කතා කරනකොට මේකත් ධර්මයක්මයි කතා කරන්න බැරි ගොළුවෙකුට සාපේක්ෂව මේ කතා කරන වචන ටික අගෙනාමයි වටිනවාමයි මේක උත්තරීතරමයි කියලා ඒ වචන වලට සවන් දෙනවා මොනතරම් ඉස්වචනයක් වුණත් ඒක ඉස්වෙන්නේ මම ඉස්සාකාරයෙන් බැලුවොත් විතරයි. එහෙනම් ඒක ප්‍රඥාවෙන් ඒක සවන් දෙනවා. මිනිස්සෙක් කියනවා මේ ලෝකේ හැම දෙයක්ම බොරු කියලා. හැම දෙයක්ම බොරුයි කියලා කියන එක අපි පිළිගන්නවද නැහැ. අපි කියනවා හැම දෙයක්ම බොරු නම් භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ පරම සත්‍ය දේශනා කරනවා. එහෙනම් කොහොමද මේක හැම දෙයක්ම බොරු වෙන්නේ? එහෙනම් පරම සත්‍යයත් බොරු වෙන්න එපාය. මේක විද්‍යාත්මක ගවේෂණය කරනකොට අපට තේරෙනවා එයා කියන කතාව බොරු මිසක් මේ ලෝකයේ හැම දෙයක්ම බොරු නෑ. පරම සත්‍යයක් තියෙනවා. තවත් එයා විද්‍යාත්මකව බලනකොට එයාට පුංචි සිනාවක් ඇති වෙනවා. එයා සන්තෝෂ වෙනවා. ඇයි? හැම දෙයක්ම බොරුයි කියලා කියන මේ ප්‍රකාශය සත්‍ය එකක්. ඇයි හැම දෙයක්ම බොරු නම් මේ හැම දෙයක්ම බොරුවක් වශයෙන් පවතින එකක් ස්ථිර වශයෙන් තියෙන්න එපාය. එහෙනම් ඒක බොරු වෙන්න බෑ. ඒක බොරු වුණොත් බොරු අතුරුදාන් වෙලා සත්‍ය මතුවෙනවා. සත්‍යයට බාහිරව තියෙන හැම කාරණාවක්ම බොරුවක් වෙලා ඒ හැම බොරුවක්ම මේ ලෝකේ ස්ථිර වශයෙන් පවතිනවා නම් අනිත්‍ය ස්ථිර වශයෙන් පවතිනවා නම් දුක ස්ථිර වශයෙන් පවතිනවා නම් ඒ පවතින එක මොකද්ද? පරම සත්‍යය. ඒක නিত্য ධර්මයක්. එහෙනම් හැම දෙයක්ම බොරුයි කියලා කියන මේ ධර්මය සදාකාලෙටම පවතිනවා නම් මේ ලෝකේ පවතින මේ මායාව සදාකාලික නම් ඒ මායාව බොරුව පරම සත්‍ය බවට පත් වෙනවා හේතුව ඒ බොරුව නැති වෙන්නේ නැති නිසා. එහෙනම් එයා හැම දෙයක්ම බොරුයි කියලා කියන්නේ මොනවද? එයා පරම සත්‍ය දේශනා කරනවා. එහෙනම් මේ විදිහට විද්‍යාත්මකව එක දැක්කාම ඒක ඉස්වචන වෙන්න බෑ. පරුසා වාචා වෙන්න බෑ. සම්පප්පලාපා වෙන්න බෑ. මුසාවාද වෙන්න බෑ. හේතුව අපි ප්‍රඥාවෙන් දකින කෝණයට අනුව ඒක වෙනස් වෙනවා. එහෙනම් අපි මේ ලෝකේ ජීවත් වෙන තාක්කල් මේ අසකන දිව නාසය සමසිත කියන මේ ආයතන අයින් මේ ගෝචර කරගන්නා වූ ධර්මය අපි විද්‍යාත්මකව ගන්න පුළුවන් නම් ඒක කමඨාණක් වශයෙන් ගන්න පුළුවන් නම් අපේ නිවීම පිණිස ගන්න පුළුවන් නම් එයා මේ ලෝකේ චතුරාර්ය සත්‍ය ධර්මය වඩන ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙනවා දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න ශ්‍රාවකෙක් බවට පත් වෙනවා එහෙනම් මේ ලෝකයේ අනවශ්‍යයි කියලා කියන්න දෙයක් තියෙනවද නැහැ අපේ ප්‍රඥාව අඩු නිසා ඒක අනවශ්‍ය විදිහට ඇතුල් වෙනවා. අපට ප්‍රඥාව තියෙනවා නම් අපට අවබෝධය තියෙනවා නම් අපි ආර්ය මාර්ගයේ ගමන් කරනවා නම් මේ ආයතන අයට මොකවත් අනවශ්‍ය විදිහට ඇතුල් වෙන්න බෑ. ඇතුල් වෙන හැම එකක්ම නිර්වාණ පණිවිඩයක් බවටයි ඇතුල් වෙන්නේ. එහෙනම් අද දවසේ මේ සාකච්ඡාව තුළින් අපි සාකච්ඡා කළා ඇලීමේ අන්තයක් තියෙනවා. ඒ ඇලීමේ ස්වභාවය මේ ආනාපාන සතිය තුලින් අපිට තේරුම් ගන්න පුළුවන්. මේ ඇලීම කියලා කියන කාමසුකල්ලිකාන යෝග අන්තය සුඛයට වසී වෙන මේ අන්තය මේ ආනාපාන සතිය තුලින් අවබෝධ කරන්න පුළුවන් කොහොමද මේක අවබෝධ වෙන්නේ මේ ආස්වාස ප්‍රාස්වාස කරන ගමන් අපි নানা ප්‍රකාර මට්ටම් වලින් අතර ආකාරයෙන් අපි ඇලෙනවා ඒ ඇලෙන ස්වභාවය නතර අපි සාකච්ඡා කළා එහෙනම් භාවනා යෝගී කානාපාන සතිය විතරක් නෙමෙයි තමන් වඩන මොනම භාවනාව වුණත් ඒ භාවනාව තුළ පවතිනා වූ ධර්මතාවයන් ස්වභාවයන් ඉර වෙන තැන් පැටලෙන තැන් අතරමං වෙන තැන් හොඳට දැනගෙන හිටියොත් භාවනාව ඇයෙනකොටම එයාට භාවනාව වඩන්න පුළුවන් එහෙනම් මෙතන වඩාගෙන ගිහිල්ලා බැරි වෙලාවත් නැවත වතාවක් ඉපදුනොත් එයාට මේ ආනාපාන සතිය ගැන කවුරු කමටහන් දෙන්න ඕනේ එයාට ගොඩාක් මහන්සි වෙලා දුවගෙන දුවගෙන ගිහින් නැවතිලා හුස්ම ගන්නකොට ඒ හුස්මේ සද්දයට ඇහෙනවා. එයා කල්පනා කරනවා ඇයි මම මෙච්චර අයියෙන් හුස්ම ගන්නෙ? මේ හුස්ම ගන්න නිසා මට මොනවද වෙන්නේ? වැඩිපුර වායුව ලැබෙනවා. ඇයි මම වැඩිපුර වායුව ගන්නෙ? කයේ අවශ්‍යතාවය වැඩි නිසා. අවශ්‍යතාවය වැඩි නම් වැඩිපුර ගන්නවා. අවශ්‍යතාවය අඩු වුණොත් අඩුවෙන් ගන්නවා. එතකොට එයා වාඩි වෙලා කල්පනා කරනවා එහෙනම් මේ ලෝකයේ අවශ්‍යතාවය අඩු කරොත් ප්‍රශ්නේ විසඳෙනවා. බලන්න මේ බෝධිසත්වයාට මේක වැටහෙන ක්‍රමවේදය. මොනාර හේතුවක් නිසා දිව්වා. දුවගෙන දුවගෙන ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා නැවතුණා මාන්සි. එයා හති වැටි වැටි හයියෙන් අයියෙන් උස්ම ගත්තා. එයා කල්පනා කළා ඇයි මම මෙච්චර උස්ම ගන්නේ? දුවන්න කලින් මම උස්ම ගත්තේ නැහැ මෙච්චර. මේකට හේතුව මොකද්ද කියලා බලනකොට එයාට තේරෙනවා කයට වැඩිපුර අවශ්‍යතාවය තියෙන වාතයේ. ඒ නිසා වැඩිපුර ගන්නෙ. අවශ්‍යතාවය වැඩිපුර තියෙනවා නම් වැඩිපුර ගන්නවා. එහෙනම් මේ මිනිස්සු වැඩිපුර අම්බ කරන්නේ වැඩිපුර අවශ්‍ය නිසා. මොකද්ද අවශ්‍ය? මේකට කියනවා ලෝභය කියලා. බලන්න මේ ලෝභය පවතින කෙනා වැඩිපුර එකතු කරනවා. අලෝභය තියෙන කෙනා අවමෙන් එකතු කරනවා. එහෙනම් මේ හැම එකටම හේතුව ලෝභය කියන කයට තේරෙනවා. ලෝභය කියන්නේ මොනවද? දැන් අපි මේ වඩන, දැන් මේ සාකච්ඡා කරන ඇලීම නේද? ඇලෙනවා කියලා කියන්නේ යා ඒකට කැමති කියන එකනේ. එහෙනම් ලෝභය තමයි මේ හැලීම කියලා කියන්නේ. ද්වේෂය තමයි ගැටීම කියලා කියන්නේ. එහෙනම් මේ ලෝභය කලින් ගොඩාක් ශ්‍රවණය කළා. පාන්දර 3ට මේක හොඳට ශ්‍රවණය කළා. මේක ගිහිලා කුටිවල කමඨානක් වශයෙන් වැඩුවා. මේක ප්‍රත්‍යක්ෂ කළා. නිවන් යන්න බැරි වුණා. මාර්ගඵලයත් එක්ක එයා අපවත් වුණා. නැවත ඉපදුනා. එයාට ඉබේ මතුවෙනවා. එයා තුලින් මේ ලෝභය කියන අන්තය. මේ ලෝභය ගැන එයාට විශාල ගැඹුරින් තේරෙනවා. එයා තේරුම් ගන්නවා මේ හැම දෙයක්ම අත්හැරියොත් මේ ලෝභය නැති වෙනවා. එහෙනම් එදාත් අපි කියලා දුන්නේ පටවි මට්ටමේ මේකට බැඳෙනකොට ඒ බැඳීම අත්හරින්න. ඒ ඇලීම අත්හරින්න. නැවත අපි කියන ප්‍රතිඵල වලට බැඳුණා නේද? ඒ බලාපොරොත්තු අත්හරින්න. චෛතසික වලට ඇලුනා නේද? සිත දිව්වා නේද? ඒකත් අත්හරින්න. මතුවෙච්ච විද්‍යාත්මක කරුණු ලෝකෝත්තර කරුණු වලට ඇලුනා නේද? ඒකත් අත්හරින්න. එයා මේ මට්ටම් අතරින්ම ඇලීම නැවතුවා. මේ මට්ටම් අතරින්ම අතරින්ම ඇතිවෙන්නා වූ ඇලීමේ අන්ත අවබෝධ කරගෙන ඒකෙන් බේරෙන්න අවශ්‍ය සෑම උපරවැටියක්ම එයා පුරුදු කළා. එයා ආර්ය මාර්ගයේ ගමන් කළා. මේ ඇලීමෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න අවශ්‍ය කටයුතු කළා. ඊළඟ භවයේ යට ගැටීම හදන්නයි තියෙන්නේ. ඇලීම හදලා. ඒ නිසා දුවගෙනකින් අති වැටෙනකොට එයාට ඇලීම සම්බන්ධයෙන් ඔක්කොම තේරිලා එයාට කරන්න ඕනේ දේ කළ යුතු දේ ඔක්කොම තේරිලා වැඩෙත් සිද්ධ වෙලා පස්සේ එයා තේරුම් ගන්නවා එහෙනම් මම මේවත් එක්ක මෙච්චර ගැටෙන්නේ ඇයි? එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ ඇලෙන පැත්තේ නෙමෙයි ගැටෙන පැත්තේ. එහෙනම් මේකයි දැන් හදන්න ඕනේ කියලා ඉබේම එයා තල්ලු වෙලා අත්තකල මතාන යෝගේ ප්‍රශ්නේ විසඳනවා. එහෙනම් බලන්න අපි යම්කිසි දෙයක් තේරුම් අරගෙන වැඩුවාම මේ විඥානයේ අඩුව හැදෙනවා. නැවත නිවන් දකින්න જાතියක් ගානේ ඒක හදන්න කවදාවත් අපට අවශ්‍ය නැහැ. ඒකට කාලය යොදවන්න අවශ්‍ය නැහැ. හේතුව ඊළඟ පියවරයි හදන්න වෙන්නේ. එහෙනම් ලබාපු මිනිසත් භවය තුල අපි යම්කිසි කමඨාණක් වඩනවා නම් ඒ කමඨාණ තුල යම්කිසි දෙයක් ඉෂ්ට සිද්ධ කරනවා නම් අපේ අනාගතය වෙනුවෙන් විඥාණය වෙනුවෙන් ලබාපු මිනිසත් භව වෙනුවෙන් මේක නැවත වඩන්න අවශ්‍ය නැහැ. එහෙනම් මේක එක වතාවයි මේ විඥාණය තුල වඩන්න තියෙන්නේ. එහෙනම් ඉපදෙන හැම අවස්ථාවක් තුළම මේ අවබෝධයේ ප්‍රඥාව මේ ඇකියාවත් එක්ක ඉපදෙනවා. ඉපදිච්ච ගමන් එක තප්පරයකට යට ඒක අවබෝධ වෙලා ඒක නිමා වෙනවා. ඒක වඩලා ඉවර නිසා ඒක වඩන්න යට අවශ්‍ය නැහැ. එහෙනම් මේ ආනාපාන සතිය තුල අපි මේ ඇලෙන අන්තය අවබෝධ කරගත්තොත් ඇලෙන ස්වභාවය අවබෝධ කරගෙන මේ ඇලීම නැවතුවොත් නැවත නිවන් දකින්නකම් අරියත් බෝධිය, පච්චේක බුද්ධ බෝධිය, සම්මා සම්බුද්ධ බෝධිය කියන තුන්තරා බෝධියකින් එකක් පතාගෙන එතනට යනකොට ඇලෙන්න යාට කිසිම අවස්ථාවක් ඇති වෙන්නේ ඇලීම එයා අදලා විඥාණය ගැටෙනපත්යි හදන්න තියෙන්නේ. ගැටීමත් හදලා තිබුණොත් එයාට තියෙන්නේ වෙන මොකවත් නෙමෙයි. වාඩි වෙලා දින 7ක් තිස්සේ කල්පනා කරනවා මොකටවත් අත ගන්න නැතුව ඉන්න ක්‍රමවේදය ගැන. එයා මේ මධ්‍යම ප්‍රතිපදාව පුරුදු කරනවා. එහෙනම් එයා ඉන්න මාලිගාව යාට ප්‍රශ්නයකුත් නෙමෙයි. එයාට දුකක් කරදරයක් වේදනාවක් ප්‍රශ්නයකුත් නෙමෙයි. එයාට තියෙන ප්‍රශ්නේ මේවට අවුෙන්නේ නැතුව ඉන්නේ කොහොමද කියන එක. සැප සම්පත එයා විසි කරන්නේ නැහැ. මාලිගාවේ දොරවල් ගලවලා විසි කරන්න යන්නේ නැහැ. එයා කල කැලාවකට ගිහිල්ලා ගාක්කටද ගින් තපස් රකින්න යන්නේ එයා මාලිගාවේ මැණික් පුටේ වාඩි වෙලා කල්පනා කරනවා මේ බඩමුට්ටු මොකවත් ප්‍රශ්නයක් නෙමෙයි මේකට අහුවෙන්නේ නැතු ඉන්නේ කොහමද මේවා රකින්න නිසා දුකක් ඇති වෙනවා නම් ඒ දුක විඳින්න නැතුව මේක විඳින්නේ කොහමද දුකට අහුවෙන්නේ නැතුව ජීවත් වෙන්නේ කොහොමද කියලා මේ සැපයයි දුකයි දෙකට අහුවෙන්නේ නැතුව ඉන්න එක ගැන කල්පනා කරනකොට දින හතෙන් එයා අරියත් බෝධියට සමවැදිලා සසර දුකෙන් එතර වෙනවා එහෙනම් එයාට දුක් විඳින්න කාරණාවකුත් නැහැ. සැප විඳින්න කාරණාවකුත් නැහැ. ඒ බෝධිසත්වයාට තියෙන්නේ මේකට අවු වෙන්නේ නැතුව ඉන්න එක අවබෝධ කරන්න විතරයි. අවබෝධ කරගමුවාම එයා සසර දුක නිවාගෙන සංසාර විමුක්තියටපත් වෙලා ලෝක සත්‍යය නිවන්නේ කොහමද කියන එක ගැන අවබෝධයටපත් වෙනවා. එහෙනම් බලන්න මේ ඇලෙන පැත්තේ අඩුව හැදුවාම නැවත හදන්න අවස්ථාවක් නැහැ. ගැටෙන පැත්තේ අඩුව හැදුවාම ගැටෙන්න අවස්ථාවක් නැහැ. එහෙනම් මේකට අවුෙන්නේ නැතුව මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්න ඒ අවබෝධය ප්‍රත්‍යක්ෂ කළාම එයා ඒකාන්ත වශයෙන්ම සසර දුකෙන් නිදෙනවා. ඒ සසර සංසාර මේ ඉපදීමෙන් එයා අත මිදෙනවා. එහෙනම් මේ ආනාපාන සූත්‍රය එසේ මෙසේ සූත්‍රයක් නෙමෙයි. මේ ආනාපාන සූත්‍රයේ කමඨාන වඩන භාවනා යෝගියා පුංචි පුංචි ධර්මකාරණා අවබෝධ කරගෙන ඒ ධර්මකාරණාව තුල තියෙනා වූ සියලුම නිර්වාණ පණිවිඩ කමටම් ප්‍රත්‍යක්ෂ කරගෙන එයාට පුළුවන්කම තියෙනවා මේ භාවනාව තුළින් ඕන ක්‍රමයකට ඕනම විදියකට තමන්ගේ ප්‍රඥාවට ගෝචර වෙන පරිදි එයාට නිවන් දකින්න. එහෙනම් සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් කියන ඕනම ඵලයකටපත් වෙන්න පුළුවන්කම තියෙනවා මේ භාවනාව තුළින්. එහෙනම් ඔබ වහන්සේලා හදින්දලා මේ භාවනාව වඩනකොට අපි සාකච්ඡා කරපු කාරණා මෙනෙහි කරන්න මේ භාවනාව තුළ මේ මේ කරුණු තියෙනවා අපි දන්නේම නැතුව මේ මේ තැන්වල ඉර වෙනවා අපි කොටු වෙන අවස්ථා තියෙනවා එහෙනම් භාවනා වඩනකොට අපි මේවා දැනගෙන ඉන්න නිසා අපි ඒ තැන්වල ඉර වෙනකොට සන්තෝෂයටපත් වෙන්න මාර්යා මේ කොටු කළා. මගේ මාර්යා මම තමයි. මගේ මාර්යාගේ නම මගේ නමමයි. එයාගේ ස්වરૂපය මේ පේන ස්වરૂපයමයි. එයාගේ උස මේ උසමයි. එයාගේ අවබෝධය මට තියෙන අවබෝධයමයි වෙන එකක් එයාට නෑ. එහෙනම් මමම මට විරුද්ධව කටයුතු කළා. මමමයි මට ලෝභය ඇති කරගත්තේ. මමමයි මට ద్వේෂය ඇති කරගත්තේ. මමමයි මට රාගය ඇති කරගත්තේ. පාර යන මිනිස්සු මට මොකවත් කිව්වේ නෑ. මා විසින් තමයි කෙලෙස් ධර්ම නිර්මාණය කරගෙන ඒක සංවර්ධනය කරගෙන මේ විඥාණයට ජාතියක් ජරාවක් දුකක් ඇති කරන්නේ. එහෙනම් මගේ අතුරා මම මිසක් මේ ලෝකේ කිසිම කෙනෙක් නැහැ. මේ ඉන්නේ හැමෝම කල්යාණ මිත්‍රයෝ. මේගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ යම්කිසි ගනුදෙනුවක් කරලා කර්ම ඉවර කරලා මාව නිදාස් කරන්න. හැබැයි නිදාසෙන් අකමැති කෙනා මමමයි. මගේ නිදාසට විරුද්ධ වෙලා ඉන්නෙත් මමමයි. මට කරන්න තියෙන හැම ආපත්‍යයක්ම අකටයුත්තක්ම කරගෙන තියෙන්නෙත් මමමයි කියන එක ඒ භාවනා යෝගියා ප්‍රත්‍යක්ෂ කරනවා. එනම් අදහිඳලා මේ භාවනාව කරනකොට මේ දැනුමත් මේ ආනාපාන සතියට එකතු කරගන්න එහෙනම් මේ ඇලෙන අන්තයක් තියෙනවා. මට්ටම් හතරකින් මං ඇලෙනවා. මේකේ ස්වභාවයන් මේ ආකාරයෙන් පවතිනවා. එහෙනම් මේ ආකාරයෙන් මං නිදාස් වෙන්න ඕනේ කියනක අවබෝධයේ තබාගෙන සීයේ තබාගෙන නැවත නැවත මේ කමඨාන වඩන්න මේ කමඨාන තුල තිබෙන නිර්වාණ පණිවිඩය නැවත නැවත සී කරන්න මෙනෙහි කරන්න මේ සීය චිත්තානුපස්සනාව බවට පත් කරන්න ඒ චිත්තාන චිත්තානුපස්සනාව තුළින් වඩන කමඨාන කාමසුකල්ලිකාන යෝගයේ අන්තයේ සියලෝම දේවල් ප්‍රත්‍යක්ෂ වෙලා ඒ අන්තයේ වැඩ නිමා වෙලා ලබාපු මිනිසත් භවයේ දුක එතර කරගන්නට උපදීම නවත්තන්නට මේ කමඨාන නිර්වාණ පණිවිඩය මේ ආනාපාන සති සූත්‍රය ඔබ සියලු දෙනාටත් අපටත් ඒකාන්ත වශයෙන්ම නිවනින් සැනසීමට හේතු වාසනාම වේවයි කියලා සාදුකාරයක් දෙන්න.